淡い No sé. Mm-hmm. සියලු දුකින් මේ කෙනෙකු මතක් වෙන්නට ඉඩ මතක් වුණා. ඉතින් මතක් වුණු කෙනා ගැන මේ විදිහට හිතන්න පිළිවඳ බලමු. වෛර නොකරන කෙනෙකු වේවා කාටවත්ම වෛර කරන කෙනෙකු නොවේවා කිසිම කෙනෙකුට වෛර කරන්නෙකු නොවේවා අනිත්‍යය කරන කියන දේවල් නිසා තරහ නොගන්න කෙනෙකු වේවා අනතුරු වදුරු පීඩා නැති කෙන්නෙකු වේවා කිසියම්ම වූ හෝ කායික එමෙන්ම මානසික දුකක් විඳිනවා නම්

ව්‍යාජවම හිතන්න පුළුවන්ද බලන්න ආටවත්ම වෛර නොකරන්නෙකු වේවා කවුරුවත් කරන කියන දෙයක් නිසා තරහ ගන්නෙ නැති කෙනෙකු වේවා මොනම වදුරක් අනතුරක් පීඩාවක් සිදු නොවේවා සමයම්ම හොමින් මේවා තමන්ගේ වාසනාව උත්සාහය නිසා කිසියම් ලක් නොපිරිහේවා සැප සම්පත් අඳුන වේවා ඒ මෛත්‍රිය දකින අදහසින් ඇස් අරින්න වැඩි වෙලාවක් ඒ භාවනාවේ යෙදෙන්න ලැබුණා නම් හොඳයි කියන සිතිවිල්ල හැම දිනාටම ඇති අපි මේ සාමූහිකව කරන මෛත්‍රී ධානයේ අංශු මාත්‍රයක් වෙන්නට අපි කාටත් ලැබුණු මේ අවස්ථාව ගැන අපි සතුටු වෙනවා ඈහීමකටපත් වෙනවා. ලස්සන ගමනක් දුර ගමනක් సౌందర్యాත්මක ආධ්‍යාත්මික වන්දනාවක් අපිට මේ මෛත්‍රියත් එක්ක යන්න පිළිවන්. අ කලින් මතක් කළා වගේ අහන්ත විමසන්ත පැහැදිලි කරගන්නට මේ කතා කරන කාරණා එක්ක ප්‍රශ්න ගැටලු මතුණා නම් මේ ලිහා ගන්න වෙලාව ප්‍රශ්නයක් තියෙනවා නම් එක්ක ලියලා නැත්නම් ඍතුවනේ මයික්‍රොෆෝනේ ක්‍රියාත්මක කරලා අන්මියුට් කරලා කැමතිනම් වීඩියෝ කැමරාවත් ක්‍රියාත්මක කරලා ප්‍රශ්නය අහන්න. අවසරයි ගුරුතුමනි. ඔව්. අවසරයි. මට සත්‍යෙන් මතක් කරන්න කාරණාවක් තියෙනවා මුලින්ම ඔව් මේ ඉතින් මෛත්‍රී භාවනාව මෙතෙක් වෙලා අපි බොහොම කැමැත්තෙන් ඕනාකමින් සවන් දීගෙන භාවනාවේ යෙදලා හිටියා මේ මේ භාවනාව මට ලැබුණ දවසේ මම මේක මගේ විදේශීය රටක ඉන්න ඉස්සෙකට යවුවා මට මේ වෙලාවේ තුමිය එවල තිබිච්ච අර වොයිස් කට් එක වෙන්නන්න විදියක් නෑ දුරකට නැති නිසා නැත්තම් මේතෙක් කාලයක් ඒගොල්ලෝ අවුරුදු ගණනක් වෙනවා ඒ කැනඩා රටට ගිහිල්ලා මේ වගේ දෙයක් අහන්න ලැබුණේ නැහැ. මේ තුලින් අපේ පෞලිස් සියලුම දෙනා පුදුම සැනසීමකට ලැබුවා කියලා ෂූටික් කරලා ඉංග්‍රීසි ලෙවල් එක වුණාට. ඉතින් මේ මා ඒ කාරණා මම මුලින්ම මේ මතක් කරන්නේ බොහොම සතුටින්. ඒ වගේම අපිටත් අලුත් ප්‍රබෝධයක් වුණා මේ මෛත්‍රී භාවනාව මේ වගේ සත්‍යයනයක් තුලින් එතනට එකතු වෙන ලැබී සම්බන්ධව. ඒ සමාජයේ ලොකු භාගයක් හැටියට සැලකනවා මම මේ මෛත්‍රී භාවනාව අධ්‍යයනය කරන ඉදිරියටත් මම පෞද්ගලිකවම ඉඳීලා එවුවා. මේ මගේ පළවෙනි දැනීම අවස්ථරයි මට තවත් සුට්ටක් කතා කරන්නට යොමු දෙතුමනි මේ සජ්ජායනය සම්බන්ධවයි මගේ මේ අදහස් ඉදිරිපත් කරන්නේ අත්දැකීමක් පහුගිය සුනාමි කාලේ මගේ රාජකාරී කටයුතු වල මට යෙදෙන්නට වුණා ගාල්ලට සම්බන්ධව සුනාමි වෙච්ච අවස් දවස් දෙකකට විතර පසුව ඒ වෙලාවේ මේ මහා රාත්‍රියේත් මගේ රාජකාරිය මම යෙදලා ඉන්න වෙලාවේ මට ලැබිච්ච ලකෝම සැනසෙල්ලක් තමයි මේ සජ්ජායනය මොකද අපි බොහොම තනි වෙලා හිටියක් මූද අයිනේ අපේ වාහනේත් නතර වෙලා බොහෝ දෙනෙකුට උදව් උපකාර කරලා මේ කියනවාම රාජකාරී කරපු මට්ටමේ රාජකාරී උදව් ඒ උදව් කරගෙන එන අතරතුර මේ අපේ වාහනේත් නතර වෙලා ඉන්න වෙලාවෙන් අපි ලොකු කම්පැනියක හිටියේ. අන්නේ කම්පැනියෙන් මිදෙන්නට ඒ වෙලාවේ වාහනයක නාටකෙදිච්ච වාහනයක ස්වාමින් වහන්සේලා විසින් දේශනා කරලා මේ රතන සූත්‍රය. ඊට පස්සේ ඒක නතර කරගෙන හිටියා අපි එතන ඉන්නකම්. ඒ වෙලාවේ හිතට දැනිච්ච ඒ ප්‍රබෝධය සැනසෙල්ල මේ සත්‍යයන් තුළින් ලබන්නට පුළුවන් ලොකුම සැනසෙල්ලක් හැටියට මම දැක්කා. මට ඒක සිහිපත් වුණා ඔබතුමා මේ සත්‍යයන් සම්බන්ධව ඒක පැහැදිලිමත් කරන වෙලාවේ. අවසරයි ගුරුතුමනි. ඔබතුමාට බොහෝම බොහෝම පිං. ඔව්. ඔබතුමාට බොහෝම පිං ඒ පෞද්ගලික අත්දැකීමයි අර දුරුගතක සිටින ඒ පෞලියත් සංගේ ප්‍රබෝධයයි පිළිබඳව අපව දැනුවත් කළාට මේ පරිසරය කියන්නේ අපේම නිර්මාණය. මේ අපි හිතනවා නම් අපි ජීවත් වෙන්නේ මහා කාලකන්ණි ලෝකයක, කරුමස්කාර ලෝකයක, වාසනාවන්ත ලෝකයක කියලා. ඉතින් ඒ ලෝකය අපිම නිර්මාණය කරපු ලෝකයක්. ඒ කොහොමද බැලුවොත් ඒකේ හොඳට වැඩිය නරකනේ තියෙන්නේ. ඒක නරක අඩු වෙලා හොඳ වැඩි නම් සංසාරේ මම ඉතින් මේකෙන් අයින් වෙන්න නෑනේ විපස්සනාවක් විදර්ශනාවක් ආර්ය මාර්ගයක් අවශ්‍ය නෑනේ. හැබැයි මේ ඒ සාදු කරගන්නට අපිට පුළුවන්. ඉතින් මේ පරිසරය අපේ හිතේ ප්‍රක්ෂේපණයක්. හිත පෙන්වන කැඩපතක් තමයි වස්පිතාව කියන්නේ. ඉතින් වාසනාවන්ත වස්පිතාවක් හදන්න පුළුවන් වාසනාවන්ත හිතකට. බොහොම පිං. වෙනත් ප්‍රශ්න හෝ බෙදා ගන්න අත්දැකීම් තිබෙනවද? අවසරයි මට ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? අහන්න පුළුවන්. ඉස්තර නොලැබුණත් අහන්න පුළුවන්. සර් දැන් අපි කාගෙන් හරි වැඩක් කරගන්න කියලා හිතලා මෛත්‍රී කරලා ඇත්තටම හෘදේ කියන්නේ හදපත්ලේම මෛත්‍රී කරලා එයාට මොන හරි කරදර තියෙනවා නම් ඒවයින් දෙන්න එහෙම කියලා ඇත්තට මේක අව්‍යාජව කරා අපේ පිටපස්සේ තියෙනවා නේද එයාට හොඳ වුණොත් එයාට සනීප වුණොත් එයාට කියලා මගේ වැඩ කරගත්ත හැකි කියන අදහස ඒක කොහොමද සර් එතන ගල්පගන්නේ අපි ධර්මයේද තේරුණාද I think මෙහෙමයි ඉතින් ඒ ඔබතුමී කියනවා හුඟක් මට හිත තේරුම් ගන්න අමාරුයි මේක තේරිච්ච විදිහට කතා කළොත් මේ මෙතන ධර්මයට කලප ගන්න විදියනේ අහන්නේ ඉතින් මේ මේකේ හොඳටම ධර්මයට ගැලපෙන තැන තමයි මේ මමත්වේ කියන එක බලන්න කොච්චර සියුම් විදිහට මේ මමත්වය ක්‍රියාත්මක වෙනවද මෙච්චර ලස්සන මෛත්‍රියක් හරහා වුණත් එයා බලනවා ඒක යස්සේ හරි රිංගලා එයාගේ වැඩේ කරගන්න. ඉතින් මේක තමයි දකින්න තියෙන දකින්න අමාරු දැකිය යුතු වැදගත්ම කාරණය. මේ නොකිලිටි ධර්මතා කියන්නේ සිහිය, මෛත්‍රිය, සීලය වගේ දේවල් අත්යෙන් මමත්වේ නැහැටි. ඇවිල්ලා මුළු ඒ ලස්සනම අවලස්සන කරන හැටි බලන්ට පිළිවන්. ඉතින් ඊට කලින් මේක දැක්කොත් මේ සිතිවිල්ල දැක්කොත් මමත්වේ රංගනීය අපිට දකින්න ලැබුණොත් අන්න එතනදී අපිට ඒකෙන් අයින් වෙන්න පුළුවන්. මගේ වැඩේ කරගන්න ලැබුණත් නැතත් මෙයා නිරෝගී වෙන්න. මං වගේ තව 1000ක් දෙනෙක්ගේ වැඩ 1000ක් දෙනෙකුට මෙයාට උදව් කරන්න තිබුණා. ඒ අයගේ අවශ්‍යතා ඉටු කරන්ට ලැබෙයි. ඒ අය අතර මාත් එක්කෙනෙක්. මගේ අවශ්‍යතාවයක් ඉටු වෙයි. ඉතු නොවෙන්නත් පුළුවන්. හැබැයි ඉටු වුණත් නැතත් ඒ උද රඳා පවතින්නේ නැහැ. මා ඔබට කරන ආශිර්වාදය. ඔබ නිරෝගී වේවා කියලා හිතන්නේ මම හදවතින්. ඔබ නිරෝගී වෙලා ওই රස්සාව දාලා වෙන තැනකට ගියත් වෙන රටකට ගියත් මගේ තාත්තට මේ වේදනාවක් ඉතින් අන්න එතෙන්ට එන්න බලන්න. ඒක තමයි ධර්මතාවය. මේ ධර්මයට මේක ගලප ගන්න පුළුවන් හොඳම තැන. ඉතින් අනිත් පැත්තෙන් අපි එහෙම මෛත්‍රී කරලා අදවතින්ම අවංකවම මෛත්‍රී කරලා උනත් අපේ අවශ්‍යතාවය ඉටු නොවෙන්න පුළුවන්. එහෙම කියන්න බෑ හැම අවශ්‍යතාවයක්ම ඉටු වෙනවා මෛත්‍රියෙන් කියලා. නොවෙන්න පුළුවන් තැනදී පිළිවන්නම් ස්පෙෂල් ඔව් uh, oh, ඒ මේ ඒකේ වගකීම අනිත් කෙනා පිට දාන්න නැතුව මේ දැන් අපි උත්සාහයක් කරානේ වැඩේ කරගන්න. ඉතින් ඒ උත්සාහයේ අඩුපාඩු නිසා හෝ වෙනස් නිසා හෝ ලැබීම හෝ නොලැබීම නිසා හෝ උනේ නැහැ. ඉතින් ඒක ඒක තමයි මේ මෛත්‍රී සත්‍යයනාව අපි මේක අර්ථයත් එක්ක ඊළඟ වැඩසටහනේදී කතා කරමු මේ කොච්චර මේ ගැඹුරු අර්ථයක්ද මේ මෙත්තා සත්‍යයනාවේ තියෙන්නේ කියලා. ඉතින් අපි තාම ඒ අර්ථයට වැඩි ගියේ නැහැ. මේ දැන් මෙතනදී ඒ වගේ අවස්ථාවක වුණත් එයා බෑ කිව්වත් නෑ මං කරලා දෙන්නේ නැහැ කිව්වත් අපිට පුළුවන් ද අර මම වෛර නැත්තේ වෙම්මා තරහ ගන්නෙ නැති කෙනෙකු වෙම්මා කියලා අපි අපිට කරපු මෛත්‍රිය එතනදිත් අපිට පුළුවන් දේ විදිහටම අපිටම කරගන්න. අපි මෙයා කරන්නේ නැහැ. මම මෙච්චර මෛත්‍රී කරලත් හැබැයි එහෙම වුණත් මම ඔබට වෛර කරන්නේ මා ඔබත් එක්ක තරහ ගන්නෙ නෑ. මොකද ඒ අපි කරගන්න ගිය දේ ලෞකික වැඩක්. සමහරට රුපියල් එන ලාභයක්. හැබැයි වෛරය ඇති කරගත්තොත් තරහ ඇති කරගත්තොත් වෙන ආධ්‍යාත්මික පාඩුව ඒක ගණන් මිලන් හදන්න බෑනේ. ඒ දෙක බලලා එතනදී වුණත් එහෙම කියන්න පුළුවන් නම් හිතන්න පුළුවන් නම් අන්න ධර්මයට කලප ගන්න පුළුවන් තවත් හොඳ විදියක්. එහෙමයි සර්. තෙරුවන් සරණයි සර්. සරණයි. සර් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ සර් අර අපි මෙත්තා සත්‍යයනාවේ කියනවනේ කර්මයම අයිති කරගත්තා වූ කියලා. ඒක සර් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? ඒ කියන්නේ අපි දන්නවා හැමදේටම කර්මය තමයි ඒ කියන්නේ අපි විශ්වාස කරනවා සහ කර්මය තමයි අපි අයිති කරගෙන ඉන්නේ කියලා ඒත් එතනදී අපි ඒක කීමේ අදහස් කරන්නේ මොකද? ඔව් එතන ඒක තමයි දැන් අර විශේෂයෙන් අනිත්‍යයට මෛත්‍රී කරනකොට එතන කියන්නේ අපි මේක දීර්ඝ වශයෙන් ඊළඟ දවසේ කතා කරමු අවස්ථාවක් ලැබුණොත් ඒ සරල උත්තරයක් දුන්නොත් මේ මේ සියල්ල තීරණය කරන වැදගත්ම සාධකයක් තමයි කර්මය. ඔබතුමී කිව්වා වගේ හැම දෙයක්ම අපේ රූප ස්වභාවය උත්තම අත නිරෝගී රෝගී බව දීර්ඝායුෂ මන්දායුෂ බව උගත් නිඋගත් බව බුද්ධිමත් බව මෝඩකම අපිට කී දෙනෙක් හිතවත්ද කී දෙනෙක් අහිතවත්ද දැන් මේවා තීරණය කරන මේවා රඳාපවතින සාධක ගොඩක් තියෙනවා. එක සාධකයක් නෙමෙයි. හැබැයි ඒක ප්‍රබල සාධකයක් තමයි කර්මය කියන්නේ. ඉතින් මේ ඒක ඒක ප්‍රබලම සාධකයක් කර්මය. අන්න ඒ ඒ ධර්මතාවතර කර්මය කියන්නේ ධර්මතාවයක් නේ යථාර්ථයක්. ඒතර අපි ඒ පැත්තට එකඟ වෙනවා මෙතනදී. මට කාගෙන් හරි අයහපතක් වුණා එතනත් කර්ම න්‍යායක් තමයි. ඒතර අනික් කෙනාට යමක් ලැබුණත් යථා ලද්ද සම්පatti මා විගච්ඡන්තු අමස්සතා. දැන් මේක තමයි මෙතන කියන්නේ යථා ලද්ද සම්පatti මා විගච්ඡන්තු. ඒ කියන්නේ කාට හරි මොනම හරි සම්පතක් ලැබිලා තියෙනවද? ඒ කියන්නේ ලැබෙන්න ඕනේ නිසායි ලැබිලා තියෙන්නේ. ඒක යුතු විදිහට හරි අයිතු විදිහට හරි නීතියානුකූලව හරි නීති විරෝධීව හරි ලැබුණා කියන්නේ. එතකොට අපි පැත්තක ඉඳලා මේක විනිශ්චය කරන්න යනවා වෙනුවට මෛත්‍රියේදී මෙතෙන්දි කියන්නේ කම්මස්සකා. ඒක එයාගේ උත්සාහය නිසා හා වාසනාව නිසා ලැබිච්ච එකක්. දැන් කර්මය කිව්වම ওই දෙකම එනවා. වාසනාවයි උත්සාහයයි. එතකොට මේ වාස දක්ෂතාව සහ උත්සාහය නිසා ලබාගත් දෙයක් ලැබිච්ච දෙයක් ඒකෙන් එයා පිළිහෙන්න එපා ඒ මොනවා හරි සම්පතක් හරි තියෙනවා රූප ලක්ෂණක් හරි බල බලයක් හරි ධනයක් හරි උගත්කමක් හරි ආන වාහන හරි පිරිවර හරි ඉතින් ඒක එයාට සම්පතක් නම් එයාට එකෙන් සැපක් නම් මිදින්නේ ඒ සැපෙන් එයා පල්ලහැට නොවැටේවා කරනවා මොකද ඒක එයාට ලැබෙන්න තියෙන දෙයක් ලැබිලා තියෙන්නේ. ලැබෙන්න තියෙන නිසානේ ලැබුණේ. දැන් ලැබිලා තියෙන්නේ. ඒක තමයි සම්මාස්සකා කියන්නේ. බොහොම පිං සර් මට ඒක හැමදාම අහද්දී එතෙන්දී යට පිළිවක් මත වෙනවා මතුණා මේ කර්මය නෙමෙයි ඒ කියන්නේ කර්මය නෙමෙයි නිසා කිව්ව වගේ උත්සාහයක් තියෙනවා නේ කියන එක. පිං සර් මේ මම හිතනවා ආයේ ගැටලුව මතුවෙන්නේ නැති වෙයි කියලා ඒක අහනකොට. ඔව් ඒක ටිකක් ගැටලු සහගත තැනක් තමයි. ඒකේ අපි ඒක නිසායි මේ ඊළඟ වැඩසටහනේ අපි ඔය සජ්ජායනයේ අර්ථය ගැන මේ ප්‍රායෝගිකව ටිකක් වැඩිපුර සාකච්ඡා කරමු අවස්ථාවක් ලැබුණොත්. එතෙක් අපි ওই විදිහට යමු. හොඳයි සර්. එරුවන් සරණයි. බොහොම පිං. හොඳයි. හොඳයි මේ තව ප්‍රශ්න තියෙනවද නැතිනම් අපේ කාලය තේරුවන් සරණයි සර් මේ පළවෙනි මේ වාක්‍යෙම කියනස මම අවෛරී කෙනෙක් වේවා තරහ නැත්තෙක් වේවා කියලා ඒ කියනස එකම අදහස ඒක තමයි ඒකේ අදහස් දෙකක්. ඕකේ pāli වචනේ තියෙන්නේ අව්‍යාපාද කියන එක තමයි ඒ වෙනුවට තමයි තරහ කියන සිංහල වචනේ අපි ගත්තේ. මේ අව්‍යාපාද කියන වචනෙට සිංහල වචනයක් මට හොයාගන්න බැරි වුණා. ඒක අව්‍යාපාදම කියලා ගන්න පුළුවන්. අව්‍යාපාද කියන්නේ ඉතින් අව්‍යාපාදම කියලා ගන්නවට වැඩිය තරහ කියලා ගත්තොත් ටිකක් තේරෙන නිසා තමයි ඒ සිංහල වචනේ ගත්තේ. දැන් වෛරය කියන්නේ එකක්. අව්‍යාපාදේ දැන් මේවයි ළඟින් යන දේවල් තමයි. මේ දැන් හැම කියන්නේ හොස්සාගින් මැස්සෙක් යන්න බැරි තත්වයට තමයි වෛරය කියන්නේ. එයාට මේ හේතුවක් ඕනේ නැහැ තරහ ගන්න ඕනේ වෙලාවක ඉන්නේ මේ පිපිරෙන්න බලාගෙන. ඒක තමයි වෛරය කියන්නේ. ඒක එකක්. ඊළඟට තරහ කියලා කියන්නේ යම් යම් සිද්ධීන් උඩ අපි ගන්න ප්‍රතික්‍රියාව. ඒ අපි අකමැති දෙයක් වුණාම අකමැති දෙයක් වුණාම අන්න අපි හිතේ ඇතිවෙන අමනාපේට තමයි තරහ කියලා කියන්නේ. එතකොට ඒක එකක්. අරක තව එකක්. අවෛරේ වෛරේ කියන එක ටිකක් යට තියෙන එකක්. ඒක මේ තරහ උඩින් තියෙන එකක්. තරහ ඒ වෙලාවට එනවා නැති වෙනවා. ඒ වෙලාවට එනවා අපි තරහින් ප්‍රතික්‍රියා කරනවා නැති වෙනවා. හැබැයි මේ වෛර කරන ස්වභාවය ඊට ටිකක් මේ යටින් තදින් තියෙන ස්වභාවයක්. ඉතින් එහෙම කිව්වොත් පැහැදිලිද දන්නේ ඔව් සර්. ඒ කියන්නේ Uh, වෛරය කියන්නේ අපේ හිතේ ගැඹුරින් අපේ හිත හිත uh, ඉදිරියට ගෙන යන එකක් වගේ එකක්ද සර්? එහෙම තමයි. ඒ දෙකම හිතේ හිත අපි ගෙනියන දෙකක් තමයි මේ දැන් වෛරේ ස්වභාවයේ ඉන්නකොට යා එයා තරහ හිත වෙනස්. තරහ ආය සිද්ධියකට තරහ ගන්නවා. ඉතින් ඒ තරහ නිවෙනවා. ආය සිද්ධියකට තරහ ගන්නවා. ආය නිවෙනවා. ඒකම තමයි තරහේ ස්වභාවය. මේ වෛරය කිව්වහම වෛරය කියන්නේ ඒක නිකන් අපි එක බැඳගත්ත නිකන් යකෙක් වෙහිච්ච ස්වභාවය වගේ. ඒක ප්‍රබලයි දරුණුයි. Thank you. හොඳයි. කල්‍යාණ මිත්‍රවරුනි එහෙමනම් තව ප්‍රශ්න නැතුවත් ඇති තිබුණත් අපේ කාලය අපි වැඩසටහනට නිවේදනය කරපු කාලේ සීමාවට ඇවිත් තිබෙන්නේ මේ කල්‍යාණ මිත්‍ර හැම දෙනාටම පුණ්‍යානුමෝදනා කරනවා ඔබේ වටිනා කාලේ මේ නිලඹ භාවනා මධ්‍යස්ථානයේ සංවිධානය කළ මේ සාමූහික ධ්‍යානයේත වෙන් කිරීම ගැන කැප කිරීම ගැන අපි ඔක්කොම එකතු වෙලා මේ පැයක එකමාර කාලයේ තුලින් අපි ඉපදුණු අපි ජීවත් වුණු කවදා හරි සමුගන්න මේ ලෝකය ටිකක් හරි ලස්සන කරන්න සුන්දර කරන්න විවිතුරු කරන්න ගත්ත උත්සාහයට ඒකම ඒ වැඩසටහන සංවිධානය කළ ඒට අවශ්‍ය තාක්ෂණික සහාය ඒ වගේම තාක්ෂණික අනුග්‍රහය දක්වූ දක්වන ඒ සියලුම කල්යාණ මිත්‍රයන්ට පුණ්‍යානුමෝදනා කරමින් අපි වැඩසටහන සමාප්ත කරමු සෑම දිනාටම සිතක් සාන්තියක් සැනසෙල්ලක්ම වේවා